තෙරුවන් සරණයි සදැහැති සුපින්වත් ඔබ සැමට. ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රහාණ සංඥාව ඇසුරෙන් මේ සතිය පුරාවටම දේශනාවන් සාකච්ඡාවන් පවත්වනවා. සුපුරුදු ලෙසින් වැඩම කරන්නට යෙදුණු සමන්ත චක්කවාලේසු අත්වා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස uppannam kama vitakkaං නාදි වාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති uppannam ව්‍යාබාධ විතක්කං නාදි වාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති uppannang vihinsa vitakkang නාදි වාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති uppannang පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදි වාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යුතුන ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. මේ ජීවිතය සකස් කරගෙන සසර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕනේ. මූලික වශයෙන් දැන් අපි බොහෝ කරුණු සාකච්ඡා කරා ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ. මින් පෙර අපි ප්‍රහාණ සංඥාව ගැන සාකච්ඡා කරලා තියෙනවා. නමුත් දැන් අපිට යම් කඩයිමකට මේ ප්‍රධාන සංඥාව පිළිබඳව අදහසක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා හොඳින් විමසලා බැලුවොත් අපේ ජීවිත දිහා. අපි දන්නවා ප්‍රත්‍යක්ෂා වැඩසටහන ඉතාම ප්‍රායෝගික වැඩසටහනක් කියලා. ප්‍රායෝගික තත්වයකට අපිටපත් වෙන්න වැඩපිළිවෙලක් සකස් කර ගැනීමක් තමයි ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ කරන්න කියලා. මොකද ධර්මයේ තුලින් පෝෂණය වෙනවා කියන එක ලේසි පහසු කාරණාවක් නෙවෙයි. ඒක අපි අවිවාදයෙන් පිළිගන්න ඕනේ. මොකද හිත හැම වෙලෙම නැඹුරු වෙලා තියෙන්නේ කේස් පැත්තට. කෙලෙස් වල සුවය ලබා ගැනීම කෙලෙස් කෙලෙස් තෘප්තිමත් කරලා කෙලෙස් තෘප්තිමත් කරලා සැනසෙල්ලක් ලබා ගන්න හැම නිමේෂයකම මේක උත්සාහ කරනවා අපේ හිත උත්සාහ කරනවා හේතුව කෙලෙස් බරිත හැම නිමේෂයක්ම රිදුම් සහිත නිසා. කෙලෙස් සහිත හැම නිමේෂයක්ම රිදීමක් තියෙනවා තියෙනවා. එතකොට ඒ කියන්නේ තණ්හාව සහිතව ජීවත් වෙන හැම වෙලේකම අපි අපිට නොතේරුණාට අපි හොඳින් විමසා බැලුවොත් මේ මානසික රිදීමක අපි ඉන්නවා. මොකද්ද රිදීම? ඒක තෘප්තිමත් කරගන්න කියලා. ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් කාව හරි දකින්න ඕනේ කියන්නේ කෙලස් ධර්මයක්. මට දැන් දැකීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් මම ඉන්නේ රිදීමක. නැත්තම් ඉතින් ඔච්චර පන්න පන්න බලන්න යන්නේ නැහනේ. නේද? ආහාරයක් දැක්කහම ගිජුකමක් ඇති වෙනකොට මං ඉන්නේ රිදීමක. නැත්තම් පන්න පන්න මේ බඩගින්න ඇති වෙලාවක ආහාර පස්සේ පන්නන්නේ නැහනේ. ඒ ආහාර පස්සේ පන්නන්නේ අර මාත්‍රීය දිවේ ඒ ආහාරය වදිනකොට ඇතිවෙන ඒ දිවත් ආහාරයත් ගැටීම නිසා ඇතිවන දැනීම කියන ඒ જીවහා විඥානයත් මේ තුනේම එකතුව වෙන ස්පර්ශය හේතුවෙන් උපදින සැප වේදනාව නැවත විඳගන්න කියන්නේ මේක කෙටියෙන් කියොත් අධික කතාවක් ඕනේ නැහැ කෙටියෙන් කියනවා නම් මේ ආහාර දිවේ දාගෙන නේද සැප විඳින්න එතකොට ඇති වෙන සැප වේදනාව දැන් අපි ආහාරයක් මෙහෙම දකිනකොට දකිනකොට ඒ සැප වේදනාව ලබා ගැනීම නම් තියෙන ප්‍රශ්නේ ඒක කොහොමද දරා ගන්න පුළුවන් සැප වේදනාව මට ඕනේ නැහැ කියලා. අපි ඇත්ත කතා කරමු හොඳටම ඇත්ත කතා කරමු. ඒ ආහාරය මෙහෙම පියෙද්දී දැන් දිවටනේ දිවේ ප්‍රශ්නේ දැන් තියෙන්නේ දිවේ ඇති වෙන සැප වේදනාවක් නමුත් වෙන ප්‍රශ්නයක් තියෙනවා අපේ. ඒ ආහාරය මේකේ දැම්මේ නැත්තම් දුක් වේදනාවක් තියෙනවා. ඒක නැත්තම් දරා ගන්න පුළුවන්. හරිද? ඒ ආහාරය දැම්මොත් සැප වේදනාවක් තියෙනවා. දැම්මේ නැත්තම් දුක් වේදනාවක් තියෙනවා. ඒ කියන්නේ අපෙන් අවසරයක් නැතුව අපේ වුවමනාවකුත් නැතුව හරිද? ඒ කියන්නේ මම කියලා දුක් වේදනාව ඇති කරගත්තා. දැන් සැප වේදනාව නම් මම සම්මත වශයෙන් ගත්තොත් මම අර ආහාරය අරගෙන දිව උඩ දාගෙන තමයි සැප හදාගන්නේ. නේද? දිව උඩ හපලා දිව උඩ වක් කරලා තමයි සැප හදාගන්නේ ඒ සැප වේදනාව. ඒකට මම මහන්සි වෙන්න ඕනේ සැප වේදනාව හදාගන්න. හැබැයි මගෙන් කිසිම අවසරයක් නැතුව මට අනවශ්‍ය වෙලාවක මං කැමති මම මට ඌමනා වෙලාවක නෙවෙයි මගේ කිසිම බලපෑමක් නැතුව මට බලහත්කාරකමක් කරනවා වගේ අර ආහාරය ඇහැට දැක්කහම මගේ හිත මට දුක් වේදනාදිදී බලකිරීමක් කරනවා නේද මේක දුක් වේදනා හට ගන්නවා පුංචි ළමයි නම් ඒ වෙලාවට අඬනවා පුංචි ළමයි අඬන්නේ ඒකයි ඒ අඬන්නේ රිදෙන හින්දානේ රිදෙන්නේ නැත්නම් අඬන්න බෑනේ නේද ළමයෙකුට චොක්ලට් කෑල්ලක් වෙන්නලා ආපහු ගත්තොත් ඒ ළමයා අඬනවා අඬන්නේ රිදෙන හින්දා එහෙනම් ඒ ඒ රිදීමක් තියෙනවා දුක් වේදනාවක් තියෙනවා ඒකෙන්ද තමයි මේක අපිට දරන්න අමාරු. ඒතර ලෝකේ සත්වයෝ මොකද කරන්නේ? අන්න ඒ දුක් වේදනාවෙන් පීඩිතව ඒ දුක් වේදනාව දරා ගන්න බැරුව සත්තු මරනවා, හොරකම් කරනවා, කාමයේ වර්ධව හැසිරෙනවා, බොරු කියනවා, කේලම් කියනවා, නේද? පරස වචන කියනවා, හිස් වචන කියනවා, නොයේකුත් ආකාරයේ ඒවා කර කර ඒ කිව්ව කර්මපතයන් සිද්ධ කරගනිමින් හරි ලොකු ප්‍රශ්නයක ඉන්නවා. ඉතින් ඒවට පොර අල්ලන්න වෙලා තියෙනවා. ඒකින්ද අනිත්‍යයට කූට උපක්‍රම යොදමින් ලොකු පොරයක් අල්ලන්නේ අතුලාන්ත දුක් වේදනාව දරාගන්න දරුව. හරිද දන්නේ නේද? බලන්න ඒක හරිද කියලා බලාගන්නේ කොහොමද අපි? අපේ දිහා හැරිලා નિවරදිව බලන්න ඕනේ. බලපුවහම තේරෙන්න ඕනේ. අද මටත් ඇත්ත නේනම් මේ කියන කතාව. දැන් මම එකම රූපය මගේ ඇස් දෙකට කීකරයක් පෙන්වන්න ගියාද? හරිද? එකම ශබ්දය කොච්චර ඇසුවාද? එකම ගන්ධය, එකම රසය, එකම පහස කොයි තරම්නම් මම මගේ ජීවිතයට ලබා දුන්නද? හැබැයි ආයෙ ඉල්ලනවා දුන්නේ නැත්නම් දුක් ඇති කරනවා දෙන දෙන හැම වාරයකම හැම වාරයකම හැම වාරයකම නේද ඊළඟ වතාවේදී දැක්කහම නොදී ඉන්නකොට ඉන්න බැරි වෙන දුක් දුක් සහිත බව අඩු වෙනවද වැඩි වෙනවද එන්න එන්න වැඩි වෙනවා එන්න එන්න වැඩි වෙනවා එන්න එන්න වැඩි වෙනවා ඒකින්ද තමයි සමහර දේවල් අවුරුද්දක සැරයක් දුන්න දේවල් මාසයක සැරයක් දෙන්න වෙනවා මාසයක සැරයක් දුන්න දේවල් සතියකට සැරයක් දෙන්න වෙනවා සතියේ සැරයක් දුන්න දේවල් දවසකට සැරයක් දෙන්න වෙනවා දවසකට සැරයක් දුන්න දේවල් ටික දවසක් යද්දී පැයකට සැරයක් දෙන්න වෙනවා අන්තිමට හැම වෙලෙම ඕන වෙනවා ඒක මොහොතක්වත් ළඟ ඉන්න බැරියෝ කියලා කෑ ගහන්න පටන් ගන්නවා ඊට පස්සේ නේද ඒ වගේ අපි දන්නේ නැති වුණාට අපිට සිද්ධ වෙන සංසිද්ධිය එහෙමයි එහෙනම් දැන් අපිට සමස්තයක් වශයෙන් මේ ලෝකෙම ගැන හිතන්න පොඩ්ඩක් මේ මොහොතේම මුළු ලෝකේ ඉන්න සියලු මිනිස්සු කියලා පොඩ්ඩක් හිතන්න අපි එහෙම හිතුවොත් අපිට දැනෙනව නේද? ලෝකයේ සියලු මිනිසුන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ආදරය ආදී ධම්ම කියන ඒවා නැතුව හිතවල ඇතිවෙන දුක නැති කර ගැනීම සඳහා ඒවා නැති වෙනකොට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒවා නැති වුණොත් හිතවල ඇති ඇති වෙන දුක්ඛින්දා ඒ දුක් ඇති වෙලා ඒ හිතවල ඇති වෙන දුක් නිවා ගැනීම සඳහා හිස ගිනිගත් වුන් වාගේ වේගෙන් දුවනවාය කියලා කිව්වොත් මොකද කියන්නේ? අපේ අම්මද තාත්තද සහෝදරයෝද ඥාතියෝද ගමේ අයද රටේ අයද ලෝකයේ අයද ඔක්කොම මිනිස්සු වේගවත් වැඩ ගොඩක ඉන්නවා. ඒ වැඩ ගොඩ වෙන මොකක්වත් නෙමෙයි. එයාලගේ ශරීර ආශ්‍රිත කරගෙන හටගන්න දුක් වේදනා නිවා ගැනීම සඳහා දුක් වේදනා නිවා ගැනීම සඳහා හරියට නිකන් ලෙඩක් හැදිලා ඒ ලෙඩේ හොඳ කරගන්න වේදනානාශක ගන්න හදනවා වගේ නේද? වේදනානාශකයක් බොන්න දඟලනවා වගේ ලෙඩ හැදුනහම දුකයි. ඒකට වේදනානාශකයක් බීපුවම ඒ වෙලාවට අඩු වෙනවා. ඔක්කොම මිනිස්සු ඇති වෙන දුක් වේදනාව නැති කර ගැනීම සඳහා උත්සාහයක ඉන්නවාද නැද්ද? අන්න ඒ අදහස අපිට පළවෙනියෙන් ඇති වෙන්න ඕනේ. එතකොට අපිට මේක නැති කරගන්න අපි දන්න එකම ක්‍රමය එකම ක්‍රමය ඒ වාට අදාළ දේවල් ලබා දීම හොඳයි යම් කිසි කෙනෙකුට කලාතුරකින් කෙනෙකුට මේ ලෝකේ අදහසක් පහළ වුණොත් ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දකිනකොට අහනකොට විඳිනකොට මට දුක් වේදනා ඇති වෙනවනේ. එන්නේ දුක් වේදනාව ඇති වෙන එක නවත්ත ගන්න පුළුවන් නා. නේද? දුක් වේදනා ඇති වෙන එක නවත්තන්න පුළුවන් නා. දැන් මේ වෙනකන් කරගෙන ආපු වැඩේ සාර්ථකද? මේ වෙනකන් දැන් ඇති වෙලාද හරි ගිහින්ද? නෑ එහෙනම් මේ ක්‍රමය හරියන්නේ නෑ වර්තමාන ප්‍රතිඵලයක් මොකද්ද මගේ හිත මට කියනවා අරක අරන් දෙන්න මේක අරන් දෙන්න අරක කරලා දෙන්න මේක කරලා දෙන්න කියලා ඉවරක් නැතුව ඉඳනවා එහෙනම් දැන් බලන්න වෙනවා ඊට වැඩිය වෙනස් ක්‍රමයක් තියනවද කියලා එහෙනම් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙච්ච කාලෙක එතන තියෙන සංසිද්ධිය තමයි ඔන්න ඔය වගේ මිනිස්යාට නොදැනිච්ච නොතේරිච්ච දේ තේරුම් කරලා දෙනවා හරිම හේතුවර බෙහෙත් කරගන්න විදිය. හරිද අපි බෙහෙත් කරලා තියෙන්නේ తాවකාලිකව අරක තෘප්තිමත් කරලා මොහොතකට සැනසෙන්න විතරයි මොහොතකට අර දුක් නැති කරගන්න ඉතින් අපි හරීම අපහසු ජීවිතයක තමයි ඔක්කොමලා ඉන්නේ ඒ මොකද මේ හැමෝටම මේ නැති වෙනවා මේ ඇති වෙනවා මේ නැති වෙනවා මේ ඇති වෙනවා මේ දුක් නැති වෙනවා ඒත් එක්කම ඒ මොහොතේ ඉඳන් ආය පීඩණය නැවත වාරයක් ඒ දුක නැති කරගන්න කියලා ආය ආයේ දුක හිමින් සැරේ මේකෙන් පැනලා උඩට ඇවිල්ලා ඉන්නවා. හරි. ඉතින් හරියට දුක් විඳගෙන ඉන්නවා කියලා කියන්නේ ඒකයි. මම අවුරුදු ගාණක් දුක් විඳිනවා කියනවා. සමහර අය එක එක දේවල් වලින් සමහර අය ඔය ආදරය වගේ දේවල් වලින් කියනවා මම මේ ආදරයෙන් පෙරදුනා මම මුළු ජීවිත කාලෙම දැන් දුකෙන් තමයි ඉන්නේ කියලා. සමහර අයට ඇතුලෙන් එන දුක් දරාගන්න බැරිකමට ශරීරය පවා විනාශ කරගන්නවා නේද? මහා විනාශකාරී දේවල් ඇති කරගන්නවා. ඒ වෙන මොකක්වත් නෙවෙයි ඇතුළාන්තයෙන් එන දුක ප්‍රබල වෙලා ඒකට බාහිර පරිසරයෙන් ඒ දුක නිවා ගන්න අවශ්‍ය කරන දේවල් නැති වෙනවා. අද ප්‍රිය කෙනෙක්ගේ යෝවීම නැත්නම් ප්‍රිය කෙනෙක්ගේ ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන එක මරණයේදී විතරක් නෙවෙයි වෙනත් ආකාරවලම ප්‍රියයන්ගෙන් වෙන්වීම සිද්ධ වෙනවා. එහෙනම් ප්‍රියයන්ගෙන් වෙන්වෙච්ච අයට මොකද වෙන්නේ? අපි හිතමුකෝ ආදරයක් නැති වෙලා ගිහිල්ලා කියලා. ඒ අයට අතුලාන්තයෙන් එන්න පටන් ගන්නවා දරුණු දරුණු දුක් වේදනා. ඒ දරුණු දුක් වේදනාව එයාට නවත්තන්න බෑ. ඒ ඉල්ලන්නේ මොකද්ද? තව දකින්න ඕනේ, තව අහන්න ඕනේ, තව කතා කරන්න ඕනේ, තව ළඟින් ඉන්න ඕනේ කියලා තමයි මේ ඉල්ලන්නේ. හරිද? එතකොට ඒ ඉල්ලීම සපයා ගන්න බැරි වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ලොකු දුක් ඇති වෙලා ඒ දුක් දරා ගන්න, ඒ දුක් නවත්ත ගන්න යාර ක්‍රමයක් ගන්න නැති හින්දා එයා මොකද කරන්නේ? ජීවිතේ පවා නැති කර ගන්න අවස්ථා තියෙනවා. හරි. එහෙනම් ඒ වගේ සැඩපහරකට අපි ඔක්කොම අහු වෙලා ඉන්නවා. අන්නේ අහු වෙලා ඉන්න වෙලාවක අපිට තුන් ලෝකයක් සනසවදාලා වූ ධර්මය කියලා කියන්නේ ධර්මය කියලා කියන්නේ අන්නේ ඒකයි මෙතන එවැනි දැවිලි පිච්චිලි ඇතුලෙන් එන ධන ගතිය ඇතුලෙන් එන පිච්චෙන ගතිය සම්පූර්ණයෙන්ම නවත්වපු අවස්ථාවක් තමයි ඔය ධර්මය තුල කියන සුවදායක తত্ত্বය කියලා කියන්නේ. විරාගී తত্ত্বය කියලා කියන්නේ විරාගය කියන්නේ අන්න ඒක රාගයකින් තොරව වාසය කිරීම. හරිද? එහෙනම් දැන් අපි ගන්නවා මොකක් හරි සිද්ධියක්. හොඳට තේරුම් ගන්න මම මේ කියන දේ හොඳට තේරුම් ගන්න ඕනේ. අපි හිතමු වෛද්‍යවරයෙක් කියලා. වෛද්‍යවරයෙක් ලෙඩක් පරීක්ෂා කරනවා. ඔතන තියෙන්නේ සිද්ධියක්. මෙයා ලෙඩ වෙලා. හරි? එතකොට මේ ලෙඩේ ඇතිවෙන්න කාරණා ටික වෛද්‍යවරයාට තේරෙනවා. ලෙඩේ හින්දා මෙයාට වේදනාවක් තියෙනවා හරියට. මේ වේදනාව නැති කරගන්න ක්‍රම දෙක තුනක් වෛද්‍යවරයා ඒ ඒ සිද්ධිය තියෙනවා. එකක් තමයි වේදනාව නැති කරන හදිස්සිය දෙන බෙහෙත් දෙන්න ඕනේ. නේද? ඒ වයින් වේදනාව නැති කරනවා. හැබැයි ඒ වගේම එතන තව තියෙනවා මේක නිට්ටාවටම හොඳ කරන්න ඒ අවශ්‍ය කරන විස බීජ ඒ ඒ හේතු වෙන බැක්ටීරියා හෝ වෛරස් හෝ මොන හරි ඒවා නැති නැත්තටම නැති කරලා දාන වැඩ පිළිවෙලකුත් ඒ සිද්ධිය තුල තියෙනවා නේද? ඒ සිද්ධිය නිවාරණය කරන්න ගියාම එහෙම තියෙනවා. එතකොට ඒකෙදි අපිට අන්න ඒක වෛද්‍යවරයාට අරමුණු වෙනව නේද? මෙයාට දෙන්න ඕනේ වේදනානාශක දෙන්නත් ඕනේ ඒ වගේම මෙන්න මේ බෙහෙත දෙන්නත් මේ බෙහෙත දුන්නාම මේ වෛරස් එක මැරෙනවා. එතකොට මේ වැඩේ හරියනවා කියලා. නේද? එන්න එහෙම අදහසක් ආවොත් නේද එයා ඒ බෙහෙත දෙන්නේ. මොකද කියන්නේ? එහෙම අදහසක් ආවොත් නේද එයා ඒ බෙහෙත දෙන්නේ. එහෙම නැත්නම් දෙන්නේ නෑ නේද? නෑ. හරිද? එන්න ඒ එන අදහසට මොකද්ද කියන්නේ? ලෙඩේ නැති කිරීමේ සංඥාවක් වෛද්‍යවරයාට එනවද නැද්ද? ලෙඩාව පරීක්ෂා කරනකොට ලෙඩේ නැති කිරීමේ සංඥාවක් එනවා. නැති කරන්න ඕනේ කියලා. එහෙම ආවොත් මේ ලෙඩේ හොඳ කරන්න පුළුවන් මේ ලෙඩේ හොඳ කරන්න ඕනේ කියලා සංඥාව ආවොත් නේද වෛද්‍යවරයා ඒ වැඩේ කරන්නේ හ්ම් අන්න එහෙනම් මම අහනවා අපේ පින්වන්ත අයගෙන් කෙලෙස් ඉදිරියේ ඔය රිදෙනව නේද එක සැරයක් හරි අදහසක් අවදී රිදිලා නැති කරගන්න ඕනේ කියලා අන්න ඒ අදහස ආවනම් ඒකට කියනවා ප්‍රහාණ සංඥාව කියලා. හරිද? හරිද? ඒ අදහස ආවනම් ඒකට කියනවා ප්‍රහාණ සංඥාව කියන්නේ හඳුනා ගැනීම කියන එක. අපි එක එක දේවල් එක එක විදිහට හඳුනා ගන්නවා එක එක තැන්වලදී. දැන් දැන් අපි හිතමුකෝ පාසලක කියලා. පාසලක මොකක් හරි උත්සවයක් තියෙනවා. උත්සවයේ තියෙනකොට සමහර වෙලාවට එතන ඉන්න ළමයින්ව අපි තුමු ළමයි ටිකක් ඉන්නවා කියලා 10 පන්ති ඉඳන් 7 8 පන්ති දක්වා ළමයි ටික මෙතන ඉන්නවා. ඊට සමහර ගුරුවරුන්ට 10 පන්ති පිරිමි ළමයි කියලා ඔක්කොමලා හඳුනා ගන්නවා. 10 පන්ති ළමයි කියලා හඳුනගන්නේ දන්න අය. නේද? 9 පන්ති මේ තමයි 9 පන්ති ළමයි කියලා හඳුනගන්නේ. එයාව ඔයිට කලින් ආශ්‍රය කරලා දන්නවනම්. ඒ වගේ එකම ළමයෙක් ගත්තාම එක එක්කෙනා හඳුනගන්නේ සමහර අය කියන මේ මේ අහවල් නිවාසේ ළමයි කියලා. අපි දුන්න නිවාස හතරකට ළමයි බෙදලා තියෙනවා කියලා. මේ අහවල් නිවාසේ ළමයි. මේ 10 පන්ති ළමයි. මේ පිරිමි ළමයෙක්. නේද? හොඳ ළමයෙක්. ඒතර එකම පුද්ගලයාව එකම ළමයාව බලන්න එකම ළමයෙක් ගන්න. එයා එක පැත්තකින් හොඳ ළමයෙක්. එක පැත්තකින් නමේ ඉන්න ළමයෙක්. එක පැත්තකින් අහවල් නිවාසේ ඉන්න ළමයෙක්. එක පැත්තකින් පිරිමි ළමයෙක්. හරිද? ඒ ඔක්කොම තියෙනවා. ඒතර එකම ළමයාව මෙහෙම තිබ්බහම එක එක්කෙනා එක එක්කෙනා එක එක්කෙනාට ඒ ළමයා හඳුනාගන්නේ එක එක විදිහට. එහෙම නේද? ඇයි ඒ ළමයා ගැන එක එක්කෙනාට එන සංඥා වෙනස්. ඇයි එක එක්කෙනාට එන සංඥා වෙනස්? ඒකත් ඒ ළමයා ගැන දන්නේ ඒ විදිහට. හා. යම් කෙලෙස් ධර්මයක් හමුවේ. දැන් ඇපල් ගෙඩියක් දැකලා, අඹ ගෙඩියක්, මී අඹ ගෙඩියක් දැකලා මට කණ්ඩ ඕක ඕන කියලා හිතෙනවා. මම මේ මී අඹ ගෙඩිය හඳුන ගන්නකොට දැන් දැන් අවසාන සිද්ධිය තමයි මෙතන හත්තිලි දැවිලි එන එක. හරිද? ඒකට ඒක සිද්ධියක්. මීයඹ දැක රත් වීම. මීයඹ දැක රත් වීම කියන සිද්ධියක්. ඒ සිද්ධිය එක එක්කෙනා අඳුනගන්න එක එක විදිහට. හොඳට තේරුම් ගන්න ඕනේ. හරිද? එක එක්කෙනා හඳුනගන්නේ එක එක විදිහට. ඇයි එක එක්කෙනා එක එක විදිහට හඳුනගන්නේ? ඒ අය දන්න විදිහට. කවදාකවත් මීයඹ දැකලා නැති කෙනෙකුට. මේක කන්න ඕනේ කියලා නේ මොකක් හරි gediyak කියලා හිතන්නේ. හරිද? එතකොට මේ මීයඹ කාලා තියෙනවා මීයඹ කියන නම දන්නේ නැහැ. දැන් අපි ඉන්නවා විදේශ රටකට එහෙම කවුරු හරි ගියාම සමහර පළතුරු කනවා. හැබැයි නම දන්නේ නැහැ. ඒ වගේ විදේශ රටක එක්කෙනෙක් ඇවිල්ලා මීයඹ කාලා නම දන්නේ නැහැ. එයා ඒ මීයඹ දැක්කොත් එයා අයදා කාපේ එයා රසයෙන් හඳුර ගන්නවා. මීයඹ කියන වචනේ එන්නේ නැහැ. නේද? එක එක එක එක ඔය සිද්ධි එක එක විදිහට හඳුනා ගන්නවා. නමුත් හැබැයි නමුත් හැබැයි මී අඹ හින්දා දැන් රත් වෙන එක දවන එකනේ වැඩේ. එතකොට අපි හුඟක් කට්ටිය හඳුනාගන්නේ මේ රත් වෙනවා මේක දැකලා රත් වෙනවා මේක නැති කරගන්න නම් අරක මේක මේ අරක අරගෙන මෙහෙ දාපුවාම හරියනවා කියලායි. මෙතන රත් වීම අරක දාන්නේ නැතුව රත් වෙන එක නැතිකරන්න පුළුවන් කියලා හඳුනා ගන්න නම් එහෙම එකක් පුළුවන් කියලා කලින් දැනගන්න ඕනද නැද්ද? නේද? එහෙම එකක් පුළුවන් කියලා කලින් දැනගන්න ඕනේ. එහෙනම් අපිට කෙලෙස් සමුවේ ඇති වෙන රත්විල්ල නැති කර ගැනීම සඳහා අදහස් එන්නේ නැත්තේ මම ඒක දන්නේ නැති හින්දා. නේද? දැන් තව ප්‍රශ්නයක් තියෙනවා. දැනගත්තට විතරක් ඇද්ද සමහර ඒවා අදාළ වෙලාවෙදි මතක් වෙන්න දැනගත්තත් මතක් වෙන්නේ ප්‍රබල දේවල් දැනගෙන විතරක් මදි දැනගත්තම සමහර ඒවා මතක් වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි තාත්තව දකිනවා. තාත්තව දකිනහම තාත්තා කියන කෙනාගේ නොයෙකුත් අතීත දේවල් මතක් වෙනවා. තාත්තා කියන කෙනාගේ ස්වභාවය පේනවද නැද්ද? මැරෙනවා කියලා කොයි වෙලාවෙ හරි. නේද? තාත්තා බයින වෙලාවකටවත් අපිට මෙයා මැරෙන්න ඉන්න කෙනෙක් නේ කියලා නේද? නැත්තම් මම මැරෙන්න ඉන්න කෙනෙක් කියලාවත් මතක් වෙන ස්වභාවය තියනවද? නෑ හැබැයි මරණන්න සිතේ අඩු කෙනාට මතක් වෙනවා. හරිද? තාත්තා අසනීප වෙලා ඉන්න වෙලාවකවත් නැත්තම් මතක් වෙන්නේ නැහැ. එහෙනම් තාත්තා කියන සිද්ධියේ එක කාරණාවක් තමයි යාගේ මරණය නියතයි ජීවිතය අනියතයි කියන එක. හරිද? ඒක මතක් වෙන්නේ දැන් ඒක දන්නවද නැද්ද? අන්න දැනගත්තත් සමහර ඒවා මතක් වෙන්නේ නැහැ. ඇයි මතක් වෙන්නේ නැත්තේ? මේකට අපි හැමදාම කියන උදාහරණයක තමයි මහනුවර කියනකොට කොහෙද මතක් වෙන්නේ? දල්දා මාලිගාව ඇයි මහනුවර ස්පිතාලයක් නැද්ද? තියෙනවා. ඇයි මතක් වෙන්නේ නැත්තේ? අපි ඒක ආශ්‍රය කරලා නෑ. නැවත නැවත වැඩියෙන් වැඩියෙන්. හැබැයි මහනුවර ස්පිතාලේ වැඩ කරන කෙනෙක් හිටියා නම් අපි මහනුවර කියලා කියනකොටම එයාට ස්පිතාලය මතක් වෙනවා. එහෙනම් ඒකේ තේරුම ඒකේ තේරුම මොකද්ද? වැඩියෙන් දැනගෙන දැනගත්ත දේ නැවත නැවත ආශ්‍රය කරන්න ඕනේ. එහෙනම් එතකොට ඒ අදාළ සංඥාව ඇති කරගන්න පුළුවන්. මම හිතන්නේ මට කියලා දෙන්න පුළුවන් උපරිමේටම මම මේ සරලව අවශ්‍ය විදිහටයි කියලා දෙන්න තමන්ගේ ජීවිතේට කරගන්න ඕන වැඩක් මේ කියන්නේ. හරිද? එහෙනම් අපි දැනගන්න ඕන දෙයක් තමයි පළවෙනියෙන් දැනගන්න ඕන දේ තමයි සියලු කෙලෙස් නිසා රත් වෙනවා නම් ආව ඒ රත් වී නැතිකරන්න පුළුවන්. හරිද? දැන් එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ එහා පැත්තේ නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ කොයි පැත්තේද? එහා පැත්තේ තියෙන්නේ. හරිද? ප්‍රශ්නේ විසඳිය යුත්තේ එහා පැත්තෙන් නෙවෙයි මෙහා පැත්තෙන්. එහා පැත්තෙන් විසඳන ප්‍රශ්නේ වේදනා නාශක ලබා දීම. නේද? පෙන්වන්න කියනකොට පෙන්නලා ඒ කියන්නේ ඒක මොහොතකට විතරයි ඒක තියෙන්නේ. එහෙනම් එහා පැත්තේ ප්‍රශ්නෙන් තමයි මෙතර මෙතර කාලයක් මම බැලුවේ. එහා පැත්තේ වස්තුන් මෙහාට ගන්න. ඒක හරියන්නේ නැහැ. ඒක ඒකත් එක්ක මම තාම ඉන්නේ අතෘප්තිකරව. එහෙනම් මෙහා පැත්තේ ප්‍රශ්නේ විසඳන්න තියෙන්නේ. මෙහා පැත්තේ ප්‍රශ්නේ තමයි විසඳන ක්‍රමය තමයි මේක ඇතුලාන්තයේ තියෙන ඇතුලාන්තයෙන් එන වේදනාව අයින් කරන්න වැඩ පිළිවෙල හදා ගන්න ඕනේ. ඒක කරනකම් සසර දුවප නැවදිනවා. ඇයි? මැරෙන්න ගියාම මොකද වෙන්නේ? ඔය වගේම රත්තිල්ල වගේක් වෙනවා. මොනවද රත්තිලියෙන්නේ? මට තව දකින්න ඕනේ අනේ මගේ දරුවෝ දකින්න ඕනේ. තව එක සැරයක් දැක ගන්න තියෙනවා නම් තව නේද? මරණාසන්න වීගෙනදී මැරෙනවා කියලා තේරෙනකොට මැරීගෙන යනවා කියලා තේරෙනකොට සමහර දෙමව්පියන්ට හ්ම් නේද දරුවෝ ළඟට ගියාම නේද ඉක්කි ගගහ අඬනවා හරි දෙගොල්ල වටනවා දැන් මේ ආසන්න කාලවල දෙගොල්ල වටනවා හරි මොකද මේ තව දැකීමේ ආසාව උත්සන්න වෙලා ලෙඩේ හරි මැරෙන්න තියෙන ලෙඩේ නෙවෙයි සසර යන්න තියෙන ලෙඩේ උත්සන්න වෙලා ඒ නටන්නේ දඟලන්නේ හඬන්නේ හරි ඒකත් එක්ක ඒකත් එක්ක මොකද වෙන්නේ මැරෙන එක නවතිනවද නෑ මැරෙනවා ආය හම්බෙනවා නේද ආය හම්බෙන්නේ සමහර විට කරගත්ත පුණ්‍යාභි අපුණ්‍යාභි සංස්කාරයන් එක්ක ආය හම්බෙන්නේ වැඩිපුරත් එක්ක හම්බෙලා දැන් තියෙන ඒවාට වඩා දැන් හැම වෙලේම මතක් වෙන්න ඕනවා මම හැම වෙලේම කියන්නේ ඒවා මතක් වෙන්න මොනවද වැඩිපුර හම්බෙන්නේ නේද හෝටවල් හම්බෙනවා වලිග හම්බෙනවා නේද කකුල් හම්බෙනවා වැඩිපුර හම්බෙනවා ඉතින් ඒකද මේ භයානකම තේරුම් ගන්න ඕනේ මේක ඉවරක් නැති අතෘප්තිකර ආශාවන් කියලා තේරුම් අරගෙන මේ ඇතුළ ඇතුලේ රත් වෙන එක දැවෙන එක නවත්තන්න ඉන්නේ ඒක මෙනෙහි කරන්න ඕන කී සැරයක් නම් මම මේක කරාද මේක නැති කරගන්න ඕනේ නැති කරගන්න ඕනේ නැති කරගන්න ඕනේ කියලා මෙනෙහි කරන්න මෙනෙහි කරන්න නැති කරන්න පුළුවන් කියලා මෙනෙහි කරන්න ඕනේ එතකොට එහෙම මෙනෙහි කරපුවාම මට ඒක නැති කරගැනීමේ අදහසක් ඇති වෙනවා අන්න ඒකට කියනවා ප්‍රහාණ සංඥාව හරිද මොකද ඕනම වස්තුවක් ඉදිරියේ ඇතිවෙන කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කිරීම කියන සිද්ධිය ඒ වස්තුව සහ මගේ මානසිකාර්ය අතර සිද්ධ වෙන මේ කර්මකාර ක්‍රියාවලිය තුල ප්‍රහාණය කියන එකකුත් තියෙනවද නැද්ද? තියෙනවා. අන්න ඒක මට ඉස්මතු වෙන්නේ නෑ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තමයි ඉස්මතු විය යුතු තැන, ඉස්මතු විය යුතු අවස්ථාව. එහෙනම් මම අහනවා නිකමට මෙහෙම ඇහුවොත් මොනවා කියයිද? දැනගත යුතු වටිනම කාරණාව ඇති කරගත යුතු වටිනම සංඥාව ප්‍රහාණ සංඥාවයි කියලා කිව්වොත් එහෙම මොකද කියන්නේ? නේද? ඒකයි මම මේකට නැවත නැවත වාරයක් මේ ආයසරයක් අවස්ථාවක් ගන්නෙ ප්‍රහාණ සංඥාව ගැන සාකච්ඡා කරන්න නැවත නැවත මේ අවස්ථාව ගන්නෙ ඒක ඒකේ තියෙන ප්‍රබලත්වයේ හින්දා කොහොමද අපි ප්‍රත්‍යක්ෂාවට ස්ථානයේ සමහර මාත්‍රිකා දෙසරයක් දැන් මේ මාත්‍රිකාවත් තව කීප වතාවක් හරි සාකච්ඡා කරනවා. ඇයි? මම කියවන දිනචරියාව ගැන ඇසරයක් මම කතා කරනවා ළඟදීම සතියක්ම ආය. එහෙම ඇයි ඒක තමයි ක්‍රමේ නැවත නැවත නැවත නැවත අහපු දේවල් අහලා අපේ වැඩපිළිවෙල ප්‍රායෝගිකව සකස් කරගන්න එකයි සිද්ධ විය යුත්තේ. හරි. හොඳයි. දැන් මේකට දැන් මොකද කරන්න කියලා බලන්න ඕනේ. එතකොට අද පැවරුමත් මෙතනින්ම පටන් ගන්නවා. හැමදාම සවුදා පැවරුමක් තියෙනවා. ඒ කියන්නේ දැන් කරන්න වැඩක්. මේ වැඩේ කරලා තමයි හෙට දවසේ වැඩසටහනට සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට හෙට දවසේදීත් අපි දෙන උපදේශ අනුව මේ වැඩ කටයුතු තව ටිකක් කරන්න පුළුවන් වෙනවා. එතකොට හොඳට තේරෙනවා. තේරුණාට පස්සේ තමයි අනිද්දා ධර්ම සාකච්ඡාව. එතකොට බ්‍රහස්පතින්දා වෙනකොට මේ ආයට පුළුවන් දැම්මම අද වුණත් ඇති වෙන ප්‍රශ්නයක් බෞද්ධ මාධ්‍යාලයට ඒ නියමිත ආකාරයට යොමු කරවන්න. ඒ යොමු කරනකොට අපිට පුළුවන්කම තියෙනවා ඒවට උත්තර බ්‍රහස්පතින්ද දවසේ කතා කරන්න පුළුවන් සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. හොඳයි. පළවෙනි එකට කියනවා තදාංග ප්‍රහාණය කියලා. පළවෙනි එකට කියනවා තදාංග ප්‍රහාණය කියලා. හරිද? ඒ තමයි මෙන්න මේ වගේ වැඩ පිළිවෙලක් හදාගන්න ඕනේ. දැන් මම බලනවා එහෙම කියන්න. මගේ ගිනි ඔය ඔය කියන ගිනි වර්ගයක්. දැන් ඔය ගිනි වර්ගයක් ගැන කතා කරන්නේ අපි නේද? අතුලාන්තරත් වීම. ඔය කියන ගිනි ගන්න ගතිය තිබුණාද මේ ඉපදෙනකොට? නෑ. නේද අම්මා නැහැ කියලා ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ කෑම නැහැ කියලා කෑම ඕනේ මොනවද කෑම කියලා දන්නේ නැහැ මම කියන්නේ වර්ග වශයෙන් නේද මට අහවල් කෑම ඕනේ අහවල් කෑම ඕනේ අහවල් දේවල් ඕනේ අම්මා ඕනේ තාත්තා ඕනේ සහෝදරයා ඕනේ ඒ මොකක්වත් තිබුණේ නැහැ එහෙනම් අපි බලනවා මේ තත්ත්වෙටපත් උනේ මොනවා කරන්න ගිහිල්ලාද හරිද ඕනම අම්මා කෙනෙක් කිරි දුන්නා නම් ඒ වෙලාවේ අඬන එක නවතින. ඒ වෙලාවේ තියෙන්නේ බඩේ ගින්න මිසක් හිතේ ගින්න නෙවෙයි. ඒකයි කෑ ගහන්නේ. කෑ ගහන වෙලාවට කවුරු හරි කමන්නේ නැහැ. කොයි කිරියම්ෙක් හරි කමන්නේ නැහැ කිරි දුන්නා නම් සද්ද නැතුව ඉන්නවා මේ ළමයා. හැබැයි මාසයක් විතර යනකොට දැන් මුලදීම ඊට පස්සේ මොකද වෙන්නේ ටික කාලයකින්ම කෙටි කාලයකින්ම අම්මා අපිට ලබා දෙන සැප જાති බොහෝමයක් තියෙනවා පළවෙනි එක තමයි පෙනීම අම්මාගේ රූපය නේද අම්මාගේ රූපය ඊළඟට අම්මාගේ ශබ්දය අම්මා නැලවිලි ගීත කියලා නේද කන කන හරහා අපිට සැප වේදනා ලබා දෙනවා ඊළඟට ගන්ධය ඊළඟට රස කිරි දීලා සැප වේදනා ලබා දෙනවා ඊළඟට ස්පර්ශය නේද? අම්මගේ ඔට්ටුවේ තියාගෙන අම්මගේ ශරීරයේ උණුසුම ලබා දෙනවා. ඒ විතර නෙවෙයි ආදරය. නේද? එහෙනම් හය පැත්තකින්ම අම්මට පුළුවන් වුණා පුංචි කාලේ. හය පැත්තකින්ම පුළුවන්. දැන් බෑනේ අම්මා රස ලබා දෙන්නේ නැහැ නේද? එතකොට මේ එහෙනම් අම්මා කියන වස්තුව අරමුණු වෙනකොට රස තණ්හාවක් ඇති වෙන ස්වභාවයකුත් තියෙනවා. එහෙනම් හැම පැත්තකින්ම සැප වේදනා ලබා දෙන මෞතුමිය ගැන ටික දවසක් ගිහිල්ලා හරි වැඩේ වෙන්නේ. නේද? කලින් වෙන ඕනම අම්මා කෙනෙක් කමන්නේ කිරි දුන්නා නම් මේ ළමයාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් මොකද වෙන්නේ? අම්මා කියන වස්තුව දැන් දකින්නත් ඕන වෙලා ළඟ ඉන්නත් ඕන වෙලා දැන් එහෙනම් ඇයි මේ ඉන්ද්‍රියන් හරහා අහෝ සැපයි අහෝ සැපයි අහෝ සැපයි කියලා නේද? ළමයේ කිරි දෙනකොට ළමයේ නැලවිලි ගීත කියනකොට ඉන්නේ කොහොමද? එයාට ඒ වචනේ නෑ. නමුත් එවැනි චේතනාවක් තියෙන්නේ. මේ නැලවිලි ගීතය අහෝ සැපයි අහෝ සැපයි කියලා තමයි ඉන්නේ. හරිද? එතකොට ඒ සැපෙහි නැවත නැවත යෙදෙනවා යම් විදියකින් නැලවිලි ගීත නැති වුණොත් උද්ඝෝෂණ පටන් ගන්නවා නේද? පුංචි කාලෙම උද්ඝෝෂණ තියෙනවා දැකලා තියෙනවද? නේද? ඒවා මාරාන්තික උද්ඝෝෂණ වගේ නේද? දියව් දියව් කියලා තමයි කෑ ගහන්නේ පොඩි කාලෙම නේද? පොඩි කාලෙම වචන කියවුන්නේ නැති වුණාට නේද? අර කෑ ගහන්නේ දත් මිටි කාගෙන කෑ ගහන්නේ. ඒ කියන්නේ ඉල්ලීම් තියෙනවා පොඩි කාලේ ඉඳන්. හරිද? එතකොට ඒ වගේ එහෙම හැම පැත්තකින්ම ලබා ලබා දෙන දේවල් හින්දා අර ගිනි නිවෙනවා. తాවකාලිකව නේද? ගිනි නිවෙනකොට මොකද වෙන්නේ? ඒ ගැන තියෙන තණ්හාව වැඩි වෙනවා. සැප වේදනා සැපයි සැපයි කියලා ලබන්න ලබන්න ලබන්න ලබන්න නැවත ඒ සැප වේදනාවේ අවශ්‍යතාවය වැඩි වෙනවා. එහෙමනම් ඒක නැති වුණොත් දුක් ඇති වෙනවා. මේක නිබඳව අපේ ළඟ තියෙන එක්තරා ක්‍රියාවලියක්ද නැද්ද? කාලයකට දැක්කත් එකයි නැතත් එකයි කියලා හිතපු එහෙම කිසි විශේෂත්වයක් නොතිබ්බ අය. එහෙනම් දැකලා හොඳට අහක බලාගෙන කිසි ගානක් නැතු ගියා මතක් වෙන්නේවත් නැහැ. හරිද? එහෙම අයව මොනවා හරි කාරණාවක් හින්දා එයා හින්දා මගේ හිතේ සතුටක් ඉපදුනොත් කතාවක් හින්දා හරි ක්‍රියාවක් හින්දා හරි මොකක් හරි හින්දා මොනවා හරි කාරණාවක් හින්දා ඒ පුද්ගලයෙක් හින්දා මගේ හිතේ සතුටක් ඉපදුනොත් ඒ සතුට ඉපදුනාට පස්සේ මම කවුරු කොහොම සතුටට කැමති කෙනෙක් නේ මම මොකද කරන්නේ? එයාව දැකලා නම් මට සතුටක් ඉපදුනේ. ජීවිතේ පළවෙනි වතාවට දැක්කලා නම් දැත්ති ලොකු සතුටක් ඉපදුනා දැක්කහම. ඊට පස්සේ සතුටක් ඉපදිච්ච හින්දා මම මොකද කරන්නේ? ආයෙ මෙහෙම බලන්නේ ඇයි? ආයේ සතුට හදාගන්න ආය බලනවා ඇයි ආයේ සතුට ලබා ගන්නද ඒක අපිට ඉස්සෙල්ලාම තේරෙන්නේ සියුම් සතුටක් ඒ අපි හරියට හිත ගැන ගවේෂණයෙන් ඉන්නවනම් ඒ සතුට අපිට හොයාගන්න පුළුවන් මේ උනේ මේකයි කියලා හොයාගන්න පුළුවන් නමුත් වෙච්ච දේ අපි දන්නේ නෑ වැඩේ වුණා හරිද වැඩේ වුණා මොකද්ද වෙන්නේ සතුටක් ඉපදුනා ඒකින්ද අපි එක දවසක් එහෙම සතුට වින්දාට පස්සේ අන්න ඒ සතුටත් එක්ක මේකේ නොතිබ්බ දෙයක් උත්පාදනය වෙනවා උපදිනවා හිතේ ඒ තමයි ඒ සතුට ආය දෙන්න කියලා මේ හිත ඉල්ලනවා අපේ. දුන්න නැත්තම් චූටි කෙනෙක් පිළිවගයක් තියෙනවා. ඒ වෙලාවේ හොඳටම නොදී ඉඳලා පුරුදු කරන්න පුළුවන් ආයසරයක් මේ හිතට. හරිද? හොඳටම නොදී ඉඳලා පුරුදු කරන්න පුළුවන්. හැබැයි අපි එහෙම දන්නේ නැති හින්දා අපි මොකද කරේ අපිට සිදෙනකොට ඒක නවත්ත ගන්න මම දැන් ඊයේ හැන්දෑවේ නම් මට මේකුනේ අද හැන්දෑවෙත් ඒ පැත්ත ගිහිල්ලා කරකිලා කොහොම හරි නැවත වාරයක් දැකලා හ්ම් කියලා ආවා හරිද හොඳයි හොඳයි කියලා ආවා. හරිද? ඒ ආපුහම මොකද උනේ හිත යම් තැන සීමකටපත් වුණා. හැබැයි දැන් ඊළඟ දවස් ඉල්ලන ගතිය ආයෙ ඉස්සෙල්ලටත් වඩා වැඩි වුණා. මන් දන්නේ මේවා. මම මේ කියන ඒවා ඔයත් එක්ක ගලපගෙන බලන්න මේ කියන ඒවා හරිද කියලා. එතකොට තමයි වැඩේ තේරෙන්නේ මොකද්ද මේ ක්‍රීඩාව කියලා. මේ සිද්ධ වෙන ක්‍රීඩාව මොකද්ද කියලා තේරෙන්නේ. අපි මෙලෝ දෙයක් දන්නේ නැහැ. මේ උපකරණයේ හැටි කිසිම දෙයක් දන්නේ නැතුව මේක පාවිච්චි කරන්න ගිහිල්ලා වෙච්ච ඇබැද්දිය තමයි නේද මම ඔකට කියන්නේ බිලිකොක්කේ ඇමිනිච්ච මාළුවා වගේ කියලා. ඇයි එහෙම කියන්නේ? පණු කෑල්ලක් දැකලා අහෝ සැපයි අහෝ සැපයි අර පණු කෑල්ලක දාගත්තොත් කටේ බොහොම සැපයක් තියෙනවා කියලා පන්නගෙන ගිහිල්ලා හක් ගාලා ඇල්ලුවා. ඇල්ලුවාට පස්සේ ඇමිනුණා නේද? ඇමිනුනහම ගලවන්න බැරි වුණා. දැන් පණු කෑල්ල දැන් දැන් මාළුවට ඕන හැටියටද වැඩේ බිලිකොක්කට ඕන හැටියටද. ඒ වගේ සමහර පණු කෑලි දැකලා අහෝ සපයි අහෝ සපයි කියලා ඒක නැවත නැවත නැවත නැවත ඒක දිහා බැලුවා, ඇහුවා, වින්දා. අන්තිමට මොකද උනේ? ඒක නැතුව බැරුව ගියා. අන්තිමට මිනිස්සු වැඩ කරන්නේ කෝකට උනවටද? ඒකට උනවට අන්තිමට. දැන් මේ හොඳට හිටිය මනුස්සයා දැන් වැඩ කරන්නේ දැන් එයා එයාට නිදහස් ජීවිතය සම්පූර්ණයෙන්ම නැති වෙලා දැන් මේ කොහරි යන්න ඇහුවත් ආ මං අහලා බලන්නම්කෝ මොන හරි කරන්න කරනවා ආ කොහොමද කැමති වෙයිද දන්නේ මම බලන්නම් නේද කියලා ඔක්කොම බිලි කොක්කට ඕන හැටියට තමයි <laughs> වැඩේ නේද එතකොට බිලි කොකු කීයකට විතර මේනකොට ඇමිනිලා තියෙනවද නේද ආහාරයක් කියන්නේ බිලි කොක්කක් එතකොට නේද ගීතයක් කියන්නේ බිලි කොක්කක් රූපවාහිනිය කියන්නේ කොකු ගොඩක් නේද එතකොට ඒ වගේ නැතුව බැරි දේවල් වලට ඇමිනිලා වාසය කරන්න උනේ අර මාත්‍රීය තැනකදී මාත්‍රීය සතුටක් ඉපදිච්ච එක හඳුනගන්නේ නැතුව ඒකට ඉඩ ඇරිය හින්දාද නැද්ද? ඒකට ඉඩ හැරියා. ඒකෙන් දැන් වෙලා තියෙන්නේ සතුටක්ද පීඩාවක්ද අන්තිමට? ලොකු පීඩාවක් දැන් නැතුව බැරි තත්යකට පත් වෙලා. මේකේ තේරුම ඇස් පියාගෙන ඉන්න කියන එකද? නැහැ. නේද? ඇස් පියාගෙන ඉන්න කියන එක නෙවෙයි. මේ වෙනකන් මම මේ ලෝකේ දැකලා තියෙන ඕන තරම් මිනිස්සු ඕන තරම් අය ඉන්නවා. ඒ අය ඕන තරම් මම දැකලා තියෙන සමහරට බස් එකේ ඉන්න නේද? බස් එකේ එලවගෙන යන රියදුරු මහතා වෙන්න පුළුවන්. නේද? කොන්දොස්තර මහතා නෝ කොච්චර දැකලා තියෙනවද මම? දැක්කා කියලා මට නොදැක ඉන්න බැරි කමක් ඇති වෙලා නැහැ. ඇයි? නේද? එතුමා දැකලා මට සතුටක් ඉපදුනේ නැහැ. <laughs> හරිද? හැබැයි සමහර විට එක්කෙනෙකුට එතුමා දැකලා සතුටක් ඉපදුනා. ඒකින්ද හැමදාම හැමදාම කවුරු හරි කෙනෙක් නේද? එයා හින්දා නැවත සතුටු වුණා. දැන් අන්න එයාව නැතුව බැරි වෙලා කියලා අරයට තරහා. නේද? ඒක තමයි ස්වභාවය. ඉතින් එහෙම අමුණගත්තට පස්සේ මේ ලෝකේ මිනිස්සු නේද අමුණගත් ඒවා නේද මේ ඇදගෙන යනවා. අමාරුවෙන් බර ඇදගෙන යනවා. එහෙනම් ඒක නේද එළදෙනටත් උනේ පැටියටත් උනේ ඒක නේද? නේද? පහු පැටියටත් ඒකම නේද වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ සිද්ධ වෙලා තියෙන සිද්ධිය ඔන්න ඔය වගේ සිද්ධියක්. එහෙමනම් මම මෙහෙම අහනවා දැනට ගිනි ගන්න ගතියක් තියෙනවා. නේද? දැනට ගිනි ගන්න දේවල් වගේක් තියෙනවා. අතීතයේ තිබ්බ ප්‍රශ්නයක් හින්දා අනාගතයේ ගිනි ගන්න තියෙන දේවල් අතීතයේ නෙවෙයි දැන් සමහර දේවල් දැනට ගිනි ගන්න නැහැ. හැබැයි දැන් මගේ ක්‍රියාවලිය අනුව අනාගතයේදී ගිනි ගන්න තත්ත්වයටපත් වෙන්න පුළුවන් එවැනි තත්යකට පත්වීම නවත්වා ගන්න ඕනද නැද්ද? හා එහෙනම් දැන් ඔය දැන් අපි කතා කරපු සිද්ධිය හොඳට කතා කරවුවොත් එහෙම හොඳට හරි හොඳට කතා කරොත් හොඳට ඒ ගැන තේරුම් ගත්තොත් යම් කිසි කෙනෙකුට නිවන් දකින්න ඕන නම් මම කියන්නේ. හරිද? ගිනි නැතුව ජීවත් වෙන්න ඕන නම් හරි සුවදායක වෙතත්වයකට පත් වෙනවා. අලුත් ගිනි හටගන්නේ නැති වෙන්න පවත් ගන්න ඕන නම් යම් සතුටක් ලාවට ඇති වෙනකොට ඉස්සෙල්ලාම ඇහැ නිසාවෙන් කන නිසාවෙන් නාසය නිසාවෙන් දිව නිසාවෙන් ශරීරය නිසාවෙන් මනස නිසාවෙන් යම් සතුටක් ඇති වෙනකොට ඒ ඇති වෙනකොටම නැවත හැරිලා බලන්න යනකොටම හම්මෝ ගිනි පෙල්ලෙන් බැටකෑව මට මේක තවත් දෙයක් මේක අස්සට දාගෙන ගිනි තියාගන්න මං කැමති නෑ ඒකින්දා සතුට ඇති වෙනවා නම් සාමාන්‍ය වශයෙන් බලලා ඉන්න බැරි තරම් සමනෝහරි සතුටක් ඇති වෙනවා නම් අන්න ඒ සතුට නේද ඇති නොකරගෙන ඇහැ පාලනය කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් අපේ මනසෙන්ම එන්න ඕනද නැද්ද හරිද එතන තමයි ඔන්න පළවෙනි තැන ඒ මෙතන තමයි මූලය මෙතනින් තමයි ඔක්කොම රිංගුවේ නේද හැම එකක්ම රිංගුවේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් වලින් අන්න ඒ ඉන්ද්‍රියන් වලට ඒවා අරමුණු වෙනකොට නැවත හැරී බලා නැවත අසා නැවත විඳ අහෝසපයි අහෝසපයි කියලා ගත්ත ගමන් මොකද වෙන්නේ? එයාට ලොකු ගැටලුවක් එනවා. එහෙනම් ඉන්ද්‍රියන් වලින් කෙලෙස් උපදින දේවල් වලට එන්න දෙන්නේ නැතුව තද කරගෙන වාසය කරන්න ඕනද නැද්ද? නෑ නෑ මම එන්න දෙන්නේ ඒක ලේසි වැඩක්. මොකද මේ ආපු ඒවා ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ආපු නැති ඒවා ගැන. හරිද? දැනට ඇතුල් වෙලා නෑ. ඒව ගැන ප්‍රශ්නයක් නෑ. ඒව ගැන නිදා ගන්න ගියාම මතක් වෙන්නේත් නෑ. ඒව ගැන සාමාන්‍ය වෙලාවෙදී දැවිලිත් නෑ තාම. මේ හැබැයි මේ අලුතෙන් උපදින්න එන්නේ. තේරෙනවද? දැනට මට ගිනි නෑ. නමුත් චූටි සතුටක් ඇති වුණා. ඇති වෙච්ච ගමන් මම මොකද කරේ? නැවත හැරිලා බලන මේක වැඩේ කර්ම කියන්නේ ඕක තමයි සසර ක්‍රමය. හරිද? හැරි බලනවා, හැරිලා බලනවා, නැවත අහනවා, නැවත විඳිනවා. හරිද? විඳ ගමන් මොකද වෙන්නේ? මෙහි ගිනි තියාගත්තා වෙනවා. හරි? ඔන්නෝක තමයි පළවෙනි ක්‍රමවේදය. ඒකට කියනවා තදාංග ප්‍රහාණය කියලා. හරිද? ඒකට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලාත් කියනවා. ඒකට කියනවා තදාංග ප්‍රහාණය කියලා. ඒ සංඥාව අපි ඇති කරගන්න ඕනේ. ඒ සංඥාව ඇති කරගන්න ඕනේ. ඒ සංඥාව ඇති කරගත්තේ නැත්නම් ඔය සංඥාව නැතුව ජීවත් වෙන හැම වාරයකටම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රමාදී විහරණයක් කියලා. ඒ කියන්නේ කවදා හරි මේ කෙලෙස් ටික ඔක්කොම ඉවර වෙච්ච දවසක අපි නිවන් දකිනවා. හරිද? මේක හරියට නිකන් එක පැත්තකින් අරන් අනිත් පැත්තෙන් එළියට දාන මැෂිමක් වගේ එකක් අපේ මේ හිත කියන්නේ. මට ඇත්තම කියන්න බලන්න. පුංචි කාලේ සමහර ගොඩාක් කැමැත්ත තිබ්බ දේවල් වලට දැන් ගාණක්වත් නැහැ. තරුණ කාලේදී ගොඩාක් කැමැත්ත තිබ්බ දේවල් වලට දැන් ගාණක්වත් නැහැ. ඒව ගැන තණ්හාවක් නැහැ. ඒ පැත්තෙන් ඒව ගැන තණ්හාව අයින් කරනකොට අයින් වෙලා තියෙන්නේ කොහොමද? වෙන දේවල් වගේ ඇතුළු කරගෙන හැමදාම වෙන දෙයක් ඇතුළු කරගෙනමයි පරණ දේවල් අයින් වෙන්නේ. හරිද? එතකොට මේක ෆැක්ටරි එකක් වගේ නේද? මේක හැම වෙලෙම අලුත් නිෂ්පාදනයක් කරගන්න හදනවා. දැන් මම සිහියෙන් ඉන්නවා. ඔහේ ඉන්නවා. තියෙන ටික මම කොයි වෙලාවරි මට පුළුවන් හැටියට අයින් කරගන්න. නේද? මොන හරි දෙයක් හිස් කරන්න නම් අපි තුමු ජලාශයක් හිස් කරන්න නම් තියෙන ටික අයින් කරන්න ඉස්සෙල්ලා එනේවා ටික අලුතෙන් එනේවා නවත්තන්න ඕනේ. එහෙනම් දැන් මේ පළවෙනි පියවර තිබ්බේ මොකටද? අලුතෙන් එන ඒවා නවත්වා දැමීම සඳහා. හරිද? ඒකට අලුතෙන් එන්න හදනකොටම නවත්වන සංඥාව තියෙන්න ඕනේ. මේ ප්‍රහාණ සංඥාව හරියට මොකක් වගේද? හරියට මගේ ගේ මගේ ඉඩමට ඇතුල් වෙන්න දොරටු හයක් තියෙනවා කියලා හිතන්නකෝ. ගේට්ටු හයක් තියෙනවා. මේකෙන් එක එක ලොකු ඉඩමක් මට තියෙනවා. ඒකේ ගේට්ටු හයෙන් හය පැත්තකින් කට්ටිය ඇතුල් වෙනවා. මට ඕන් නැති අය ඇතුල් වෙන හින්දා මම මේ හයටම දැම්ම මුරකාරයෙක්. මුරකාරයෝ හය දෙනෙක් දාලා මං කියනවා ආව ත්‍යාග ගන්න කියලා. හරි එන්න දෙන්න එපා ආවා කියලා මට කියන්න කියලා. ඒ කියන්නේ මගේ සතුරු ආවොත් කියන්න කියලා. අන්න ඒ වගේ මට හතුරුකම් කරන්න මිතුරු වේසයෙන් එන. නේද? ඔයාව සනසන්නම් කියාගෙන තමයි අර එන්නේ. හරිද? ඔහේට දැන් ඉතින් ඔහේ ඉන්නේ ඒව සතුට නැතුවනේ ඉන්නවකෝ මගේ රූපේ බලා මං සතුට වෙන්න දෙන්නා කියලා එයා දන්නේ නැහැ ඒක මගේ හිත මට කියනවා අන්න අර රූපේ මට පේන්නේ ආ මාව සනසවන්න පුළුවන් කියලා. ඒ ඒ මුවාවෙන් එන්නේ නේද මාව තන්නේ කරම රිද්දවන වැඩපිළිවෙලක් අරගෙන තමයි ඒ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අන්න ඒක අඳුරගත්ත ගමන් ඒක සතුරෙක් වගේ පළවා හරින්න නම් අපි ওই සංඥාව හදාගන්න ඕනේ. දැන් හිතන්න පුළුවන් ඔය දැන් අපි අහගත්ත දේ හොඳටම පැහැදිලි කියලා මම හිතනවා. ওই සංඥාව ඇති කර ගැනීම සඳහා මොකද කරන්න ඕන දැන් දැනගත්තා විතරයි. මේක තමයි වෙන්නේ මේක තමයි වෙන්නේ මේක තමයි වෙන්නේ කියලා මේ සිද්ධ වෙන සිද්ධිය ගැන අපි මොකද කරන්න ඕන? හොඳට මෙනෙහි කරන්න ඕනේ. අතීතයේ මේ වගේ වේවා වෙලා මම විඳවපු විඳවිල්ල. වර්තමානයේ මේවා වීමෙන් මට විඳවන්න වෙන හැටි. අපේ ගෙවල් වල අය මේ වගේ තත්ත්වයන් වලට ගොදුරු වෙලා විඳවපු විඳ සමහර අය දිවෙනසා ගත්ත හැටි. ගමේ හරි. හැම තැනකම ඒ සිද්ධි නිසා විශේෂයෙන් තමන්ගේ හැමෝම රිදවගෙන ජීවත් වෙච්ච කාලවල් තදින් රිදවගෙන ජීවත් වෙච්ච කාලවල් තියෙනවා. හ්ම් සමහර දේවල් හින්දා පිස්සු වගේ වෙලා හිටිය කාලවල් තියෙනවා. එතකොට ඒ ඒවා සිද්ධ වුණේ කොහොමද කියලා ඒවා සිද්ධ වුණේ කොහොමද කියලා හැම එකක්ම අරගෙන මනසින් විශ්ලේෂණය කරලා බලනද ඒ බලනකොට තේරෙයි ඔක්කොම වෙලා තියෙන්නේ අදාළ තැනදී වැඩේ නවත්තපු නැති එක. එන්න අරිනවා අපි. නේද අපිට සතුටක් එන දේවල් හම්බ වෙනකොට ඒවට නිදහසේම ආරාධනා කරලාගෙන ගන්න. අනේ තව එක සැරයක් දකින්න තියෙනවා නම් අනේ තව එක සැරයක් අහන්න තියෙනවා නම් අනේ තව එක සැරයක් විඳින්න තියෙනවා නම් මේ ජීවිතේට හම්බෙච්ච හොඳම දේවල් දැන් තමයි මට හම්බෙමින් තියෙන්නේ මෙච්චර කාලයක් මොකවත් හම්බුන්නේ නැහැ හම්බෙච්ච ඔක්කොම වැරදිලා තිබ්බේ මේක නම් වැරදෙන්නේ නැහැ කියලා අලුතෙන්ම දේවල් පටන් ගන්නවා. නේද? ඒවට ඉඩ දෙනවා. ඉතින් හැමදාම විදෝනවා. හැමදාම විදෝනවා හැමදාම ඉඟුරු දීලා මිරිස් ගන්නවා වගේ තමයි කරන්නේ. ඉතින් ඒකත් එක්ක අන්තිම අන්තිමට හැමදාම ඉන්නේ පීඩිත ජීවිතයක. එහෙනම් පළවෙනි පියවර තමයි තියෙන දේවල් අයින් කිරීම පැත්තක තියදී අලුතෙන් එන්න එන්න දෙන්නේ නැතුව එහෙනම් ඔක හොත්තට මෙනෙහි කරන්න ඕන. ඕකේ ආදීනව මෙනෙහි කරන්න ඕන. මේක මෙහෙම වෙන්නේ කියලා. ඊළඟට මේ හැම වාරයක්ම ඔය අලුතෙන් මොනවා හරි දෙයක් ඒක රූපයක් වෙන්න පුළුවන්, සද්දයක් වෙන්න පුළුවන්, ගන්ධයක් වෙන්න පුළුවන්, රසයක් වෙන්න පුළුවන්. නේද දැන් අපි ගීතයක් කියලා හිතන්නකො නේද අලුතෙන්ම ලස්සනම ගීතයක් ඇහුණාම හරිද නිකන් හරියට යාළුවෙක් හම්බුණා වගේ නේද ඒකෙන් ලොකු සතුටක් උපදිනව නේද ඊට පස්සේ මොකද කරන්නේ ඉවසිල්ලක් නැහැ මේකේ මේක ආයතරයක් අහන වැඩපිළිවෙල හදාගන්න නේද එක්ක එක ඒක රෙකෝඩ් කරලා තියෙන තැනක් හොයාගෙන මොකක් හරි කරන්න ඊට පස්සේ මොකද කරන්නේ අහනවා අහනවා අහනවා අහනවා අහනවා ඉවරක් නැහැ නේද හැබැයි අතිවිවා ඒ වෙලාවට ලොකු සතුටක් තියෙනවා. නේද? පස්සේ අර අර අහනකොට එක දිගට අඹ වුණත් මී අඹ වුණත් කනකොට එපා වෙනවා වගේ එපා වෙන හැබැයි ආයෙ පස්සේ ආය අහන්න ඕන ආය අහන්න ඕන මේක ඉවරක් වුණේ නැහැ. හ්ම්. නැටිල්ල කොහමද? එහෙත් එහෙමයි නේද? ඒතර කය නටවන නටවලා සතුට වෙනා ඉන්න ඒක ස්පර්ශයෙන් ලබා ගන්න සතුට. ඒ නටනවා නටනවා නටනවා නටනවා ඉවරක් වෙන්නේ අන්තිමට හොඳටම වයසට ගිහලා ඒත් නටනවා. නේද? ඉතින් ඒ ඒ තමයි ඒ හැම තැනකම තියෙන්නේ తాවකාලික උපදින සතුට. ඒ හැම අවස්ථාවකම සිද්ධ වෙන්නේ නිවන ප්‍රමාද වීම. ඒක කියන්නේ ප්‍රමාදී වාසය කිරීම. ප්‍රමාදීව වාසය කිරීම කියන්නේ නිවන් දකින්න පරක් වෙනවා. මම ඇයි ගොඩ ඉවර වුණාමයි නිවන් දකින්නේ. ගොඩ ගොඩ ගැහෙනකොට ගොඩ ගැහෙන හැම වෙලෙම නිවන් දකින්න ප්‍රමාද වෙනවා. හරි. හරි. එහෙනම් දැන් ඕක තමයි දැන් ඒක දන්නවා. එහෙනම් ඒ ගැන මෙනෙහි කරලා මෙනෙහි කරලා මම ඔන්න දොරටු ටික වහලා දාන්න ඕනේ. ඒ සඳහා ඕන වැඩපිළිවෙල තමයි ඒකේ ආදීනව මෙනෙහි කරන එක විතරක් නෙවෙයි මෙහෙම අලුතෙන් එන ඒවට ඉඩ නොදී හිටියොත් කවදා හරි මට මේක ඉවර කරන්න පුළුවන් කියලා නිරෝධ සංඥාවක් එතෙන්ට තියෙන්න ඕනේ. ඒකේ තියෙන ආනිසංශ මේ මෙහෙම කිරීමෙන් සිද්ධ වෙන ආනිසංශ මොකද? අහක තියෙන ඒවා මම ඔකට කියන්නේ කොහොමද දන්නවද? අපි අපේ ඉඩම වෙන් කරලා දෙනවා. ඉඩම කියන මේ හිත වෙන් කරලා දෙනවා. හිතේ දොරටු විවර කරලා දෙනවා කට්ටියට නිකන් නෙවෙයි ආයුධත් එක්ක දෙන්නේ. හරි ආයුධත් එක්ක දෙනවා. ආ ඔහෙට පිහියා. කැමති වෙලාවක අයිනෝ මට. අවසර දෙනවා. නේද? අපූර්වට වැට බැඳලා තිබ්බ හිත නේද? වැට බැඳලා තිබ්බ හිතේ අනිත් පැයට ඉඩක් දෙනවා. අනිත් දේවල් වලට ඉඩ දෙනවා. ආ මේ මේක ගන්නවකෝ අරන් තියාගෙන කැමති වෙලාවක අයිනවා කියලා. එතකොට මේ කට්ටිය මොකද කරන්නේ? අනිනවා. නේද? නේද ඒ වගේ කී දෙනෙක් දැන් අයින්නවද මේ වෙනකොට බැඳීම් තියෙන බැඳීම් බැඳීම් ඇති කරගත්ත කියන්නේ යාට අපි ඉඩක් දුන්නා තමන්ව රිද්දන්ට නේද අපිව රිද්දන්ට ඉඩ දුන්නාද නැද්ද බැඳීමක් ඇති කරනවා කියන්නේ බැඳීමක් ඇති කරගන්නවා කියන්නේ අපි අපිව රිද්දන්න එයාට අවසරයක් දුන්නා බැඳීමක් නැත්තම් එයාට අපිව රිද්දන්න බැහැ නේද එහෙනම් හොඳට කල්පනා කරන්න අර ඔය කරන්න හදන්නේ ආයුධ දෙන්නයි යන්නේ ඉන්ද්‍රිය අසංවරයි කියලා කියන්නේ ආයුධ අලුත් ආයුධ ලබා දීමක් කියන එකයි. හොඳ ඒ පිළිබඳ සිහියෙන් කටයුතු කරන්න ඕන. අන්න ඒ විදිහට ඇති කරගන්න ප්‍රහාණයට කියනවා තදාංග ප්‍රහාණය කියලා. ওই වැඩ පිළිවෙලට කියනවා නාදි වාසේති කියලා. නාදි අදිවාසනයෙන් වාසය කරනවා කියලා. හරි? එතකොට අද පැවරුම ඕක. අද පැවරතුමා අද මුළු දවස පුරාවට ඉන්ද්‍රිය සංවරව වාසය කරන්න ඕන අදිවාසණයෙන් ඉන්න ඕන. ඒ කියන්නේ ඉවසලා ඉන්න ඕනේ මේවට ඉඩ දෙන්නේ නැතුව බලන්න කෙනෙක් හිතයි මේක හරි අමාරු වැඩක් කියලා. හැබැයි මේකේ තියෙන හරි අපූර්ව ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි දැන් අපි හිතමුකෝ අමාරුවෙන් ඉවසගෙන හිටියා කියලා යම් දෙයක් ටික දවසක් යනකොට මේක මතක් වෙනවා මේක නිකන් ලේසියෙන්ම කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා එතකොට අපිට මේක ලේසියෙන්ම सिद्ध කරගන්න පුළුවන් එහෙම අපහසු වෙන්නේ නැහැ අනිත් එක මේක මතක් වෙන්න ඕන හැම වෙලේම දැන් අද මේක මෙනෙහි කර කර ඕක කර කර මොකද කරන්න ඕනේ මේ ගැන පැයක් පැය භාගයක් විතර මේ කියපු කාරණා ටික ඔක්කොම නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරපුවම Tamanට එයි සංඥාවක් අපි ඊළඟ දවසේ හෙට දවසේ ඉතිරි හතරම කතා කරනවා. මොකද මේ ටික අද හඳුන්වා දීමක් හිඳයි මේ වෙලාව ගත්තේ එක එකක් කතා කරපුවම ඇති අද මේ සංඥාවක් එන්න ඕනේ දැන් අද හැත් රෑ රූප වහිනේ බලද්දී හරි හරිද අද රෑ මොනවා හරි දෙයක් අහද්දී එක සැරයක් හරි මේක මතක් වෙනවද කියලා බලන්න මේ හදන්නේ මාව නැවත දුකටපත් වෙන දෙයක් කියලා අර කෙටියෙන් කියනවා නම් ඕකට කියනවා අභිනන්දනය කියලා. ඒ කියන්නේ ඇහෙන් රූපයක් දැක සතුටක් ඇති වෙලා නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒකෙන් සතුටු වෙමින් සතුටු වෙමින් සතුටු වෙමින් යම්කිසි කෙනෙක් වාසය කරන්න පටන් ගත්තොත් අන්න ඒ කෙනාට ඒ වස්තුව නැතුව බැරුව යනවා. මගේ හිත මොන හරි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා කියන මේ දේවල් හින්දා මගේ හිතට යම්කිසි සතුටක් ඇති වෙලා ඒ සතුට නැවත නැවත විඳින්න නැවත නැවත විඳින්න කියලා මගේ හිත කියනකොට මං මට අන්න ඒ වගේ වෙලාවක ඕක වින්දොත් මට ඕක නැතුව බැරුව යනවා. මං බිරිකොක්කට අහු වෙන්නයි යන්නේ කියලා යම්කිසි හරි අදහසක් ආවනම් අන්න එන මට ප්‍රහාණ සංඥාව ඇති වෙලා. දැන් ඕක කියනකොටත් සමහර අයට හිතේ ඔය හදන්නේ අපේ සතුට නැති කරන්නද? හරිද? එහෙම කොහොමද හාමුදුරුවනේ මේ ලෝකෙ මම සතුටු වෙන්න ඕනේ සින්දු අහලා සතුටු වෙන්න එපා කියලාද කියන්නේ රූප දැකලා සතුටු වෙන්න එපා කියලාද කියන්නේ කියලා නෑ එපා කියලා නෙවෙයි කියන්නේ ඒවා හින්දා දුක් වෙන්න එපා කියලා කියන්නේ ඒවා හින්දා රත් වෙන තත්ත්වයටපත් වෙන්න එපා කියලා කියන්නේ ඊට වැඩිය ලොකු සතුටක් ඕවා අයින් කිරීමෙන් ඊට වැඩිය ලොකු සතුටක් උපදවා ගන්න පුළුවන් සතර මේ දුක් විඳින සියලු දුක් විඳින්න වෙලා තියෙන ඔන්න ඔවා හින්දා තමයි ඒකද සතුට නැතිකරන්න මේ හිරේ විලංගුවේ දෑම වගේ එකක් නෙවෙයි ප්‍රඥාවෙන් බුද්ධියෙන් මේක කරන්න ඕනේ. එහෙම නැතුව මේ නිකන් කියන්නම් වාලේ නෙවෙයි කාරණා ඇතුව දැනගත්තොත් එහෙම කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා මේකෙන් අත මිදලා ජීවත් වෙන්න. කාරණා ඇතුව දැනගත්තොත් එහෙම පුළුවන්කම තියෙනවා මේකෙන් මේ මේ සංඥාව උපදවා ගන්න. ඉතින් අද දවසේ උපරිම උත්සාහ කරන්න ඕන. එක සැරයක් දෙසරයක් හරි මට මේ සංඥාව උපද්දවා ගන්න. අද උදෑසන හරි මෙනෙහි කිරීම කරලා කොහොම හරි කරලා අද දවසේ එක සැරයක් හරි මේ නාදිවාසේති කියන ප්‍රහාණ සංඥාව දැනගත් අපිට හටගන්න විදිහට හදාගත්තොත් තමන්ගේ සිතෙන් ඒක නැగిලා එන විදිහට එක සැරයක් හරි නැగిලා එන විදිහට හදාගත්තොත් හෙට ඉතිරි ටික හොඳට තේරුම් ගන්න පුළුවන් වෙනවා. මොකද අපේ හිතත් එක්ක කරන ගනුදෙනුකත් තමයි ධර්මය තුල තියෙන්නේ. මම හැමදාම කියනවා හිතේ උපදින தත්වයන් පිළිබඳව මේ සංඥාව ඇවිල්ලා අපි ඇති කරගත යුතු ඉහළම ඉහළම ගණේ අත්‍යවශ්‍යම තැනක් තමයි ප්‍රහාණ සංඥාව කියලා කියන්නේ හරියට නිකන් ආයුධ කට්ටලයක් තියෙනවා වාහනේ කැඩෙනවා මම හදන විදිහක් දන්නවා හැබැයි මට ආයුධ කට්ටලය අරගෙන හදන්න ඕනේ කියලා හිතෙන්නේ <laughs> ආයුධ කට්ටලයෙන් මේක හදා ගන්න පුළුවන් කියලා හිතෙන්නේ නැත්නම් ආයුධ කට්ටයෙන් වැඩකුත් නැහැ. නේද? හදන විදිය දැනගෙන හිටියට වැඩකුත් නැහැ. අන්න බලන්න අන්න ඒ වගේ අපි අසුබ සංඥාව නොයෙකුත් දේවල් දන්නවා ආදීනව සංඥා එක එකව දන්නවා හැබැයි අදාළ වෙලාවට මට ඒක එළියට එන්නේ නැත්නම් එකකින් ඇති වැඩක් නෑ අන්න එහෙම හරියට ඒ වෙලාවට ප්‍රහාණය කරන්න ඕනේ ප්‍රහාණය කරන්න ඕනේ කියන අදහස තියෙන්න ඕනේ ඒක තමයි ඒකට කියන ප්‍රහාණ සංඥාව කියලා එතකොට හැමදේම ඉගෙන ගන්නවා වගේ මේක අත්‍යවශ්‍ය දෙයක්ද නැද්ද? තා අත්‍යවශ්‍ය දෙයක්. හොඳයි. එහෙමනම් අපි බොහොම වටිනා කාරණාවක් අද දවසේ සාකච්ඡා කරේ. නිවසේ ඉඳලා ධර්මයේ ශ්‍රවණය කරපු හැම දිනාටම මේ ධර්මයේ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නේ අද දවසේ මේ මැදිරියට ඇවිල්ලා මේ කටයුතු කරපු පින්නන්ත පිරිස. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය මේ හැමදෙනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහාම වේවා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති